අරුණ මනතුංග මහත්මයා තිරුවන් සරණයි ස්වාමින් වහන්ස තිරුවන් සරණයි සේවකයෙකුට ඒ විදිහට අපි ස්වාමින් වහන්සේ අපිට කියලා දුන්න හැටියට සලකනකොට එතන තවත් පැත්තක් ගැන අපිට හිතන්න පුළුවන් නේද ස්වාමින් වහන්ස නැවැත්ම සඳහා යන ගමනේදී ಗುಣධර්ම ගොඩක් දියුණු වෙන්නට ඒක හේතුවක් වෙනවා නේද? ඒ විදිහට අපි කටයුතු කරනකොට. අනිවාර්යෙන්. මොකද දැන් අපි දැන් මේ මේ මාතෘකාවේදී අපි කතා කරන්නෙම අපිට කොහොම හරි මේක පවත්වා ගන්න නෙමෙයිනේ නැවැත්ම සඳහා යන ගමනේදී අපි අතින් වැඩ තුනක් කෙරෙන්නට ඕන. අපේ දුර්ගුණ ටික ටික අඩු වෙන්නට ඕන යහගුණ වැඩෙන්නට ඕන ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න මනස සැකසෙන්න එතකොට දැන් සේවකයාගෙන් වැඩ ගත්තා වුණත් සතෙක් සිව්පාවෙක්ගෙන් වැඩ ගත්තා වුණත් තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න අනිත් අය සහාය කරගන්න පුළුවන්. හැබැයි මේ අනිත් අය සහාය කරගෙන මේ වැඩ කටයුතු කරවා ගැනීමේදී අපි නැවත නැවත සැලකිලිමත් වෙන්න ඕන අපේ දුර්ගුණ වැඩිලද ඒකෙන් අඩු වෙලාද එතකොට ඒ පැවැත්ම සඳහා ඒ වැඩ ටික කරගෙන ව්‍යාපාර කරගෙන ලාභ ලබාගෙන මේ සියල්ල කරගෙන ඉවර වෙනකොට අපේ යහගුණ අවදි වෙලාද පිරිහිලාද ඊළඟට ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න ටිකෙන් ටික අපි පුහුණු වෙලාද නැත්නම් අපි එකෙන් පලා යන්නට අවධානය යොමු වෙලාද ඉතින් අන්න ඒ කාරණා තුනත් එක්කලා තමයි අපේ නැවැත්ම සඳහා සමීප වෙමින් පවතිනවාද එහෙම නැත්නම් මේ පැවැත්ම සඳහා වෙහෙසෙන්න ගිහිල්ලා අපි නැවැත්මෙන් බොහෝ දුරස් වෙලාද කියන එක තීරණය. ඉතින් ඒක ඒ හැම භූමිකාවක් තුළම අපි විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණයක්. එහෙමයි ස්වාමින්වහන්සේ. එතකොට තවත් හිතෙන දෙයක් තමයි දැන් ওই ස්වාමින්වහන්සේ අපිට මේ දැන් කියපු ටිකේදී උනත් අර සතියේ අපි සාකච්ඡා කරා සතර සතිපට්ඨානයේ තියෙන වැදගත්කම ඒකට දවස පුරා ඒ එක් එක් භූමිකාවල අපි ගත කරන වාචසික කායික සහ මානසික පැවැත්ම මත එක්කෝ සතිපට්ඨානෙ පෝෂණය වෙනවා එහෙම නැත්නම් සතිපට්ඨානියට අපිට අවතීර්ණ වෙන්න බැරි වෙනවා බැරි වෙනවා. එතකොට දැන් අපිට අපිට දැන් මේ භූමිකා 6 ගත්තන් පස්සේ අපි මෙහෙම වෙන වෙනම කතා කළාට අපිට එක දවසක් ඇතුළත මේ පොඩි පොඩි වෙලාවක් ඇතුළත මේ භූමිකා ගණනාවක අපිට ක්‍රියාත්මක වෙන්න වෙනවනේ. දැන් අපි කාන්තාවක් ගත්තොත් ඒ කාන්තාව තමන්ගේ දරුවා ඉදිරියේ මවක්. තමන්ගේ ස්වාමියා ඉදිරියේ බිරිඳක්. තමන්ගේ මව්පියන් ඉදිරියේ දියණියක්. එතකොට ආයතනයට ගියාම එතන පාලිකාවක් හෝ සේවිකාවක්. එතන හාමුදුරුවෝ මුණ ගැහෙනකොට දායිකාවක්. එතකොට දැන් මේ පොඩි කාලයක් ඇතුළත ඇයට සිද්ධ වෙනවා විටක බිරිඳක් වෙන්නට විටක මවක් වෙන්නට විටක දියණියක් වෙන්නට විටක පාලිකාවක් වෙන්නට විටක දායිකාවක් වෙන්න. එතකොට මේ භූමිකා එකකට එකක් වෙනස්. එතකොට ඒවැ වපසරිය මොකක්ද? ඒවැ කාර්යභාරය මොකක්ද? ඒකේ වගකීම් යුතුයකම් කොටස මොනවද? එතකොට වහාම එතනට සිතුවිලි වචන ක්‍රියා හසුරව ගන්න දක්ෂ වෙනවා. පුරුෂයෙක් ගත්තත් එහෙමයි. විතක සැමියෙක් විතක දරුවෙක් විතක පියෙක් විතක පාලකෙක් හෝ සේවකෙක් විතක දායකෙක් මේ විදිහට එක් එක් විදිහට භූමිකා වේගයෙන් වෙනස් වෙනවා. එතකොට දැන් ওই සමාජයේ පෞරුෂයයි කියලා කතා කරන්නේ ඔය භූමිකා වෙනස් වෙන වෙනස් වෙනකොට වහාම ඔහු හෝ ඇය දක්ෂ වෙන්නට ඕන ඒ භූමිකාවට අනුව Tamange සිතුවිලි වචන ක්‍රියා හසුරුව ගන්න ඒ භූමිකාවට අදාළව. ඒතර යම් කෙනෙක් අර භූමිකාවන් මාරු වෙනකොට අර මුලින් තිබිච්ච භූමිකාවෙන් අලුත් භූමිකාවට කායිකව වාචසිකව මානසිකව අවතීර්ණ වෙන්නට අදක්ෂ නම් කල්ගත වෙනවා නම් එතකොට මෙතන පටලැවිල්ලක් සිද්ධ වෙනවා. අර්බුදයක් ඇති වෙනවා. ඒක තමයි පෞරුෂ ඌනතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ අර සම්මා සතියෙන් කටයුතු කරන්න බැරි කම. ඒ කියන්නේ මේ ඉක්ම ගිය දේවල් උපාදාන කරගෙන තාම ඒව භුක්ති විඳිනවා. ගෙදර ඉඳලා ඒතනත්තා කාර්යාලයට ගිහාම දැන් අර gedara සිද්ධ වෙච්ච මනසින් බැහැර කරලා කාර්යාලයේ සිද්ධ වෙන කටයුතුත් එක්කලා සති සම්පජඤ්ඤයෙන් ක්‍රියා කරන්නට එතන වර්තමානයේ තුල අවධානය පවත්වා ගන්නට එතනත් සමත් වෙන්නේ නැහැ මොකක් නිසාද අර ඉක්ම ගිය අතීතය තාම භුක්ති විඳිනවා කාර්යාලයට. ඒතර සමස්ත කාර්යාලයේ වැඩ කටයුතුම අවුලට වියවුලටපත් වෙනවා අර ඒ අවස්ථාවට අවතීර්ණ වෙන්නට බැරි කම නිසා. ඊට පස්සේ කාර්යාලයේ ඉඳලා ගෙදරට ආවන් පස්සේ ඒ කාර්යාලයේ කටයුතු වලින් මොන මොනවා හරි ගැටලු මතුවුණා නම් ඊට පස්සේ ඒ මතුවෙච්ච ගැටලුත් එක්කලා ගෙදර ඇවිල්ලා ඒ ටික තමයි ඊළඟට භුක්ති විඳින්නේ. එතකොට ඒ ටික භුක්ති විඳිනකොට අර නිවසේ බිරිඳක් හැටියට සැමියෙක් හැටියට ඒ ගත කරන්න ඕන භූමිකාව નિවරදිව පවත්වා ගන්නට බැරි වෙනවා. ඉතින් අන්න ඒ විදිහේ අර පෞරුෂ ඌනතාවයන් ඇති වෙනවා තමන්ට සති සම්පජඤ්ඤය નિවරදිව පවත්වා ගන්නට දක්ෂ නැති වෙනකොට ඉතින් හරියට අපිට සති සම්පජඤ්ඤය පවත්වා ගන්න පුළුවන් නම් තමයි ඉතාමත්ම වේගවත්ව මේ භූමිකාවන් වෙනස් වුණත් ඒ ඒ අවස්ථාවට අපට සති සම්පජඤ්ඤය යුක්තව වහාම වෙනස් වෙමින් අවස්ථාවෝචිතව ප්‍රයාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපිට අහන්න ලැබෙනවනේ හරි වෙහෙසයි අපිට මේ වැඩ කරගන්න. ඒකට තත්ත්වෙම නේද ස්වාමීන් වහන්සේ? ඔව්. ඒ වෙහෙසයි කියලා කියන්නේ ඇත්තටම අර විදිහට මේ අපි හුඟක් වෙලාවට අර කලින් ඒවා ඔක්කොම ටික ටික ටික ටික විඳිනවා. එතකොට එහෙම එහෙම විඳිනකොට අපිට පොඩ පොඩ පොඩ පොඩ එහෙම එකතු වෙලා එකතු වෙලා අන්තිමට මහ ලොකු වෙහෙසක් ලොකු බරක් ඇති වෙනවා අන්තිමට. ඉතින් ඒ ගැටලුව අපි අර මීට කලිනුත් කතා කළා දවස මුළුල්ලේම එහෙම පොඩි පොඩි පොඩි පොඩි දේවල් වලින් වෙහෙසටපත් වෙනකොට අන්තිමට කොතනින්ද ගැටලුව මතුනේ කියලා අපිට හිතාගන්න බැරි වෙන විදිහේ ලොකු වෙහෙසකර බවක් පීඩාවක් අන්තිමට මතුවෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා තිරුවන් සරණයි. එතන සරණයි.